අපි පසුගිය සතියේ නැවැත්තුවේ මනෝද්වාරය පිළිබඳව ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් විස්තර කරලා ඒ ගානද්වාරය මුල් වෙලා ගන්ධත් ගඳ සුවඳ සම්බන්ධ වෙලා ගාන විඥානය හටගෙන ධර්මතාවයන් අනිත්‍ය වෙන්නේ දුක්ඛ වෙන්නේ අනාත්ම වෙන්නේ කොහොමද කියන කරුණු පසුගිය සතිය අපි විස්තර කළා. අද අපි විස්තර කරනවා මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥානය හෙවත් මානසිකාරය හෙවත් අරමුණු දැනගන්න ස්වභාවය අනිත් කරුණු කීපය අරගෙන දිව බාහිර රසය නිසා රස දැනගැනීමේ සිත ඒකට කියන්නේ චිව විඥානය. ඒ දැනගන්නේ මනෝද්වාරයෙන්. සිතෙන් විඥානේ මානසිකාරයෙන් අරමුණ දැනගත්තා. අරමුණ දැනගන්න ස්වභාවය විඥානයයි. චිව විඥානය. ඒක අපි අනිත්‍ය ලක්ෂණය දේශනා කළා. දුක්ඛ ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය අද දේශනා කරනවා. මේ චිව විඥානය දුක්ඛ වෙන්නේ කොහොමද? දිවයි රසය නිසා හැදුණු සිත කොහොමද දුක් වෙන්නේ? කොහොමද අනාත්ම වෙන්නේ? දුක් වෙන්නේ නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තියෙනවා මේ සෑම ධර්මයකටම. චතුර් කිව්වේ හතරයි. දුක්ඛ අකමැති ස්වභාවයන් තියෙනවා. පීඩනයක් ඇති කරනවා. කොහොමද? පීඩන ස්වභාවය, සංගත ස්වභාවය, ਸੰతాප ස්වභාවය සහ විපරිණාම ස්වභාවය කියන මේ ධර්මතා හතර දුක දුක පිළිබඳව දේශනා කරන්නේ. දුක් ස්වභාවයන් තියෙන්නේ. එහෙනම් පීඩන ස්වභාවයන් නිරන්තරයෙන් නැවත නැවතේ සිත හදන්න අන කරනවා බල කරනවා. නැවත නැවතේ සිත හදන්න. දිවයි බාහිර රසය නිසා හැදුව සිත සොම්නස්. ආහාරය ප්‍රණීතයි, මිහිරි. දැන් නැවත නැවත මනසට පීඩනයක් ඇති කරන්නේ කරදර කරන්නේ සිතට බල කරන්නේ නැවත නැවත සිත හදන්න. බැවැත්තෝ ඒක ගන්නේ නැවත නැවත අනුභව කරන්න තියෙන ආසාව හැටියට. නැයි චේවා විඥානය ඇති කරගන්න බල කරනවා මනස. හොඳට කල්පනා කරන්න. හොඳට හොයන්න. හොඳට විභාග කරන්න ඒ රස දැන ගැනීමේ සිත හදන්න නැවත නැවත සිත බල කරනවා සිත අන කරනවා සිත පීඩනයක් ඇති කරනවා ඉතින් හදන්න ඕනේ නැවත නැවත හදන්න ඕනේ ඉතින් ඒක මහ වදයක් මහා කරදරයක් මහා පීඩාවක් නැවත නැවත හදන්න නැවත නැවත හොයන්නේ ප්‍රනීත රසයමනේ ඔව් ප්‍රනීත රසයමයි හොයන්නේ ඒතරේ සිතක් නේ හැදෙන්නේ. දිවයි බාහිර රසය නිසා හැදුවා සිතක්. ඒතර එතන තියෙන පීඩන ස්වභාවයක් නේ. සංකත ස්වභාවයක් තියෙනවා. හේතුන්ගෙන් හටගත්තේ. දරජානස් දේශනා කරන්නේ හරිද කියලා හොඳට බලන්න නුවණින් පරීක්ෂා කරලා විමසලා බලන්න, හොයලා බලන්න. හේතුන්ගෙන් හටගත්තේ. ඒ චිව විඥානය. දිවයි බාහිර රසයයි නැත්තම් ඒ සිත හදන්න බෑ. එහෙනම් හේතුන්ගෙන් හැදුවා. හේතුන්ගෙන් හැදුවා නම් සංකත ස්වභාවයක්. සන්තාප ස්වභාවයක් තියෙනවා. සන්තාප කියන්නේ දෙවිල්ල හැදෙනවා. දනවා. කොහොමද? දෙවිල්ල හැදෙන්නේ. දැන් ඒ සිත පීඩනයක් ඇති කරා. නැවත නැවත හදන්න. එතකොට හේතුන්ගෙන් හටගන්න. මොකයිති වෙන්නේ කාම ධාතුවට. ජීව ධාතු, රස ධාතු, ජීව විඥාන ධාතු. විඥාන ධාතුව, ජීවා විඥාන ධාතුවට අයිති වෙන්නේ. ඒ කියන්නේ කැමැති ඒ ධාතුවට. ජීවා විඥාන රස දැනගැනීමේ සිත ජීවා විඥාන ධාතුවට කැමැති. කැමැති නම් ඒක කාම ධාතුවක්. කැමැති ධාතුවක්. කාම ධාතුව නිසා කාමයන් හඳුනා ගන්න. ම්ම් කැමැති දේ හඳුනාගත්තා. කැමැති දේ හඳුනාගත්තද සංඥාවෙන් හඳුනාගන්නේ. කාම සංඥාවක් ඉපදුවා. කාම සංඥාව නිසා කාම ඡන්දයක් උපදිනවා. කැමැත්තක් උපදිනවා. නැවත නැවත. කාම ඡන්දයක් උපදිනවා. ඒතර කාම ඡන්දයක් උපදිනවා කාම විතර්කයක් උපදිනවා. කල්පනා කරනවා. ඒ ඡන්දය අනුව කල්පනා කරන්නේ. නැවත නැවත සිත හදන්න කල්පනා කරනවා. හොයනවා. විතර්ක. ඊට පස්සේ කාම දෙවිල්ල. ඒ රසය අනුභව කරනකන් ආයි දෙවිල්ල හැදෙනවා. සිතට හැදෙන්නේ දැවිල්ල. කාම දැවිල්ල. දැවිල්ල නිසා කාම පරිේශණය. අන්න නැවත කැමති දේ හොයනවා. කැමති දේ හොයනවා. නැද්ද? එතකොට බලන්න අර චතුර්විධ බුදුරජාන් වහන්සේ දේශනා කරපේ හතර ආකාරයේ දුක්ඛ ස්වභාවයන් නෙමෙයිද තියෙන්නේ? නිරන්තරයෙන් පීඩා කරනවා, පෙළනවා සිත නැවත නැවත සිත උපදවන්න කියන එක. මේ ජීවා විඥානය උපදවන්න කියන මනසින්මයි එක කරන්නේ. නැවත නැවත අන කරනවා, නැවත නැවත බල කරනවා. නැවත නැවත පැත්තට නැඹුරු කරනවා. ඒ රස දැනගැනීමේ සිතම හදන්න. ඒකනේ රසයට ඔච්චර පෙරේත. රස තණ්හා, රස තණ්හා කියලා හඳුන්වනවා. එහෙනම් ඒක කාම ධාතුවක්. ඒතර ඒකේ තියෙන පීඩන ස්වභාවය. පීඩනයක් ඇති කරනවා. හේතුන්ගෙන් හටගත්තේ. දිවයි රසෙ නැතුව හදන්න බෑ සිත. කීයටවත් හදන්න බෑ. එන හේතුන්ගෙන් හටගත්. ඒතොර ਸੰతాප ස්වභාවයක් තියෙනවා. දවන තවන ස්වභාවයක්. කාම ධාතුව කාම සංඥා. ඒතොර කාම ධාතුව කියන්නේ චිව විඥාණය. ඒක චිතක්ෂණය තුළ ඉපද බිඳිනවනේ. ඇති වෙනව නැති වෙනව හේතුන්ගෙන් හටගත්. ඒතොර හටගන්න හේතුවක් ඕනේ. දිවයි රසයයි. හැබැයි ඒක නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගත් ස්වභාවයෙන් නැති වෙනවා. ඒක තමයි මේ ධර්මතාවයන්ගේ ස්වභාවය. ඒ හටගත් හේතුවකින් නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ තියෙන නිරන්තරයෙන් ස්නේ නතුරු දහන් වීමක් නැතිවීමක්. එහෙනම් ඒ පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය. එතකොට දෙවිල්ල ඒ චිව විඥාන ධාතුව කාම ධාතුව. ඒ කාම ධාතුව නිසා කාම සංඥාව කැමැති හඳුනා ගැනීමට. ඒ රස්ය ඒ ජීව විඥානේ නැවත නැවත ගන්න කැමැති කාම සංඥා. කාම සංඥා නිසා කාම ඡන්දය අකමැත්ත ඇති වෙනවා. නැවත නැවත ආහාරයේ රස්ය භුක්ති විඳින්න ඡන්දය ඇති වෙනවා. ඡන්දය ඇති වෙනවද විතර්ක, කාම විතර්ක. කල්පනා කරනවා. කල්පනා කරනවද කාම දැවිල්ල හැදෙනවා. ඒ දේ නැවත නැවත භුක්ති විඳින්න දැවිල්ල හැදෙනවා. කාම දැවිල්ල නිසා කාම පරිශ්‍රණය. ආ හොයනවා. දැන් කාම ධාතුවට ආයුෂ එක චිතක්ෂණයයි. එක චිතක්ෂණය තුළ ඉපදිබිදෙන්නේ කාම සංඥාවට ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යයට අනුරූපයි හැදෙන්නේ. දැන් මෙතන අනාත්ම ලක්ෂණය තීගාවට පැහැදිලි කරනවා. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපයි හැදෙන්නේ. එහෙනම් කාම ධාතුව නැමැති ඒ චිව විඥාන ධාතුව කාම ධාතුවක් එක චිතක්ෂණයක් තුළ ඉපදෙන්නේ කාම සංඥාවට ප්‍රත්‍ය වෙලා. කාම සංඥාව කියන්නේ නාම ධර්මයක් සිතුවිල්ලක් විතරයි සිතේ ස්වභාවයක් විතරයි එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන්නේ කාම ඡන්දය නැමැති සිතුවිල්ලට ප්‍රත්‍ය වෙලා. ඒ නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. ඒ කාම ඡන්දයටත් අවශ්‍යක චිතක්ෂණයයි. චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳින්නේ කාම විතර්කයට ප්‍රත්‍ය වෙලා. එයාටත් රැඳෙන්න බෑ. එයාටත් එක චිත්තක්ෂණය ආයෙත් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එයා ඉපද බිඳින්නේ කාම දැවිල්ලට ප්‍රත්‍ය වෙලා. එයාටත් රැඳෙන්න බෑ. එයාටත් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. කාම පරිේශණයට ප්‍රත්‍ය වෙලා. දැන් හොයනවා. හොයනවා. හොයනවා. ඒකට කියව විචාර. හොයනවා. දැන් බලන්නකෝ. දැන් කවුද විඳින්නේ කවුද විඳි එහෙම එකක් නැහැ එහෙනම් පීඩන ස්වභාවයක් තියෙනවා සංකත ස්වභාවයක් තියෙනවා ਸੰతాප ස්වභාවයක් තියෙනවා නාමේ නාමයට ප්‍රත්‍යද ඔව් කාම ධාතුව නැමැති නාමය කාම සංඥාව නැමැති නාමයට ප්‍රත්‍යයි කාම සංඥාව නැමැති නාම ධර්මය කාම ඡන්දය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයි කාම ඡන්දය නැමැති නාම ධර්මය කාම විතර්කය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි කාම විතර්කය නැමැති නාම ධර්මය කාම දෙවිල්ල නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි කාම දෙවිල්ල නැමැති නාම ධර්මය කාම පරිේශණය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි නාමේ නාමයට ප්‍රත්‍යයයි ත්‍රේ නාම ධර්මයන් උපදවන රූප ධර්ම දෙක ප්‍රත්‍යයයි මොකක්ද දිවයි බාහිර රසයයි රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි. අර නාම ධර්ම සියල්ල උපදවන්න. ඒතර එකකින් එකකට ප්‍රත්‍යයයි. දැන් මොකද්ද තියෙන්නේ? සන්තාප ස්වභාවයක් තියෙන විපරිණාම ස්වභාවයක් එතනම තියෙනවා පෙරලනමනේ. කොහොමද පෙරලන්නේ? චිතක්ෂණයක් තුළ පෙරලුවා. චිතක්ෂණයක් තුළයි පෙරළුවේ. එහෙනම් දුක්ඛ ස්වභාවය? ආ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. ඒක සංසාරයටම තියෙනවද? ඔව්. ඒක සංසාරයටම තියෙනවා. මේ භවයට විතරක් පෙර භවයේ තිබ්බද? පෙර භවයේ තිබ්බ. එහෙනම් අනාගත භවය. එතකොට පෙර භවයේ තිබ්බනම් වර්තමාන භවයේ තිබ්බනම් අනාගත භවයේ පිළිබඳව ගැටලුවක් නැහැ. ඒකටත් තියෙනවම තමයි. හ්ම්. තියෙනවම තමයි. එතකොට තියෙන්නේ මොකද්ද? රූපේ නාමයට ප්‍රත්‍යයයි නාමේ නාමයට ප්‍රත්‍යයයි. නාමේ රූපයට ප්‍රත්‍යයයි. රූපේ රූපයට ප්‍රත්‍යයයි. රූපේ රූපයට ප්‍රත්‍යයයි. දැන් දිව රූපයක්. බාහිර රස රූපයක්. ඒකට බාහිර රසය නැමැති රූපය දිව නැමැති රූපයට ප්‍රත්‍ය උපකාරයි. හ්ම්. දැන් එතන ඉඳලා ඉපදුවා නාම ධර්ම ටික. නාමේ නාමයට ප්‍රත්‍යයයි. ඒතර සත්‍යෙක්, පුච්චලෙක්, ජීවෙක්, මානවෙක්, කෙනෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් එහෙම එකක් දකින්නේ. එහෙනම් ඒ චිව විඥානේ, ඒ විඥානේ ඒ දුක්ඛ ලක්ෂණය නැවත නැවත දකින්න. නැවත නැවත හොඳට පරීක්ෂා කරන්න. හොඳට විභාග කරන්න නැවත නැවත දැකලා නැවත නැවත සිතට හොඳට අනුගත කරගන්න. සිතට හොඳට සහතික කරගන්න. ඒ විශ්වාසය ගොඩනගා ගන්න. ඒක සත්‍යයක්. ඒ සත්‍ය දැකන ගොඩනගා ගන්නේ විශ්වාසය. ඒක නැවත සිතෙන් බැහැර කරන්න බෑ. බැහැර වෙන්නෙත් නෑ. හැබැයි හරියටම ගොඩනගෙන්න ඕනේ විශ්වාසය. හරි. මේක මේ විදිහටම තමයි වෙන්නේ. ඒක අපි තහවුරු කරගන්නේ සහතික කරගන්නේ දැනගෙන හා දැකගෙන. දැනගෙන හා දැකගෙන ඒක තහවුරු කරගන්නේ. ඒක බලවත් කරගන්නේ. ඒ විශ්වාසය ගොඩනගා ගන්න. එතකොට ඒක මනසින් ගිලිහෙන්නේ. මනසින් අයින් වෙන්නේ. එතකොට හේතුඵලත් දැකලා තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත් දැකලා තියෙන්නේ. ඒ විදර්ශනා ප්‍රඥා. විශේෂ දර්ශනය ප්‍රඥාව. නුවණ. එහෙනම් තමාගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ප්‍රත්‍යයට අනුරූපවයි. උපකාරයට අනුරූපවයි ඇදුනේ. තමාගේ කැමැත්ත හැටියට. තමාගේ වසඟේ පවත්වන්න බෑ. තමාගේ වසඟේද පැවතුනේ නෑ. ඇයි ඒක චිතක්ෂණය තුළ ඉපද බිඳලා ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වුණා. මේ ප්‍රත්‍ය පැවතුම් අනුවනේ තියෙන්නේ. තමාගේ කැමැත්ත හැටියටද? නැහැ. කාම ධාතුව නැමැති නාම ධර්මය, කාම සංඥාව නැමැති නාම ධර්මයට චිතක්ෂණයක් තුළ ප්‍රත්‍යයයි. ඒක උපදවන්නේ. කාම ධාතුව, කාම සංඥා උපදවන්නේ. උපදවන්න බල කරන්නේත් නෑ. කාම ධාතුව. ඒතර චිව විඥාන ධාතුව, කාම ධාතුව ඒක කාම සංඥා උපදවන්න බල කරන්නේත් නෑ. උපදවන්නේත් නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? ප්‍රත්‍ය වීමක් වෙන්නේ. උපකාර වීමක් වෙන්නේ. සහයෝගයක් දීමක් විතරයි වෙන්නේ. උදව් කිරීමක් විතරයි වෙන්නේ. ඒකයි කියන්නේ ප්‍රත්‍යයට අනුවයි පැවතුම් තියෙන්නේ කියලා. ඒතොර අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. අනාත්ම ලක්ෂණය තමගේ කැමැත්ත හැටියට නෙමෙයි. ප්‍රත්‍යයට අනුරූපවයි. උත්සාහ රහිතයි. ඉදිරි ධර්මයට ඉදිරි ධර්මයේ උපදවන්න උත්සාහයක් යාගේ නැහැ. ඒ ජීව විඥානයේ කාම ධාතුවක් ඒ කාම ධාතුව කාම සංඥාව නැමැති නාම ධර්මයේ උපදවන්න උත්සාහයක් එයාගේ නැහැ. උත්සාහයක් රහිතයි. උත්සාහයක් නැතුව එන්නේ. හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න ගැඹුරුයි. දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ අපි. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධි. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය දේශනා අවසානයේ පස්සේ තියෙන්නේ විදර්ශනා නවමහා විදර්ශනා උපදවාන ආකාරය මේකෙන් එක ධර්මතාවයක් අපි උපදවාගෙන දැන් යන්නේ උද්‍යව්‍යා ඥානය. උපදවාගෙන යන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. එහෙනම් උත්සාහ රහිතයි. චිව විඥාන ධාතුව එක නාම ධර්මය එක කාම ධාතුවක්. ඒතර කාම ධාතුව විසින් කාම සංඥාව උපදවන්නේ. එයාට උපදවන්න බෑ. සහයෝගයක් විතරයි දෙන්නේ. උපකාර කරනවා. ඒතර කාම සංඥාවත් ඉදිරි ධර්මතාවයේ උපදවන්නේ. උපදවන්න උත්සාහයක්වත් නැහැ. ඉදිරි ධර්මයේ උපදවන්න උත්සාහයක් යාට නැහැ. හැබැයි සහයෝගයක් දෙනවා. ඒකයි ප්‍රත්‍ය කියලා කියන්නේ. උපකාර කරනවා. ඒතර කාම සංඥාව කාම ඡන්දයට ප්‍රත්‍ය වෙනවා. ඒ නාම ධර්මයට. ප්‍රත්‍ය වෙනවා කියන්නේ උපකාර වෙනවා. උත්සාහ රහිතයි. උත්සාහයකින් කරන එකක් නෙමෙයි. උත්සාහයක් නෙමෙයි. උපදින නාම ධර්ම ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍ය කරන. උදව් කරන, උපකාර කරන. එච්චරයි කරන්නේ. තරේ කාම ඡන්දය නැමැති නාම ධර්මය කාම විතර්කයට උපදවන්නේ. කාම ඡන්දේ කාම විතර්කයේ උපදවන්නේ. බලෙන් උපදවන්නේ. හැබැයි ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය නොවුනොත් ඉදිරි ධර්මයේ උපදවන්නත් බැහැ. ප්‍රත්‍ය වීමක් වෙන්නේ. ඒකයි ප්‍රත්‍යයට අනුරූපවයි සකස් වෙනවා කියන්නේ. ප්‍රත්‍යානුවයි පැවතුම් තියෙන්නේ. එතකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. කාගේ හරි උවමනාවකටද? නැහැ. Tamange උවමනාවට? නැහැ ඒත් නැහැ. ප්‍රත්‍යානුව පැවතුම් තියෙන්නේ. උත්සාහ රහිතයි. උත්සාහයකින් නෙමෙයි යන්නේ ඉදිරි ධර්මයට යන්නේ. සහයෝගයක් දීමක් විතරයි. උදව් කිරීමක් විතරයි. ඒතරේ කාම විතර්කය කාම දැවිල්ල නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. උපදවන්නේ. ඉපදවන්න බෑ යාට. උත්සාහයක් නැහැ ඉපදවීමේ උත්සාහයක් යාට නැහැ. ඒතරේ කාම දෙවිල්ල කාම පරිශ්‍රණය. සිතින් තමයි හොයන්නේ. ඒක නාම ධර්මයක්. එන තමාගේ කැමැත්ත හැටියටද උත්සාහයක් නැතුව ප්‍රත්‍යයට අනුවද ප්‍රත්‍යයට අනුවයි. හොඳට හොයන්න හොඳට කල්පනා කරන්න. කාය විඥානය. තව විඥානයක් තියෙන මනෝද්වාරය. කායද්්වාරය. මනෝද්්වාරය. එතකොට අපි පහක් ගැන කතා කළා මනෝද්්වාරය. එතකොට මනෝද්්වාරය කියන්නේ සිත, විඥානය, මානසිකාරය. එහෙනම් කාය විඥානය. එකත් බලමු අපි අනිත්‍ය වශයෙන් ඉස්සලා බැලුවා. දැන් දුක්ඛ හා අනාත්ම වශයෙන් බලනවා. කාය විඥානය උපදවන්න නිරන්තරයෙන් පීඩාවක් කරන්නේ නැද්ද මනසට? පීඩනයක් ඇති කරන්නේ නැද්ද? බල කරන්නේ නැද්ද? වද කරන්නේ නැද්ද? වද කරනවා. බල කරනවා. අන කරනවා. මොකටද? ඔය ශරීරය පහසුවෙන් තියන්න. පහසුවෙන් පවත්තන්න. බිම වාඩි වෙන්න බෑ. පුටුවක්. ඒ පුටුවත් කුසන්න ඕත් හොඳයි. පහස නෙමෙයිද හොයන්නේ. ඉන්න තැන දහඩිය දානවනම් ඉන්න තැන දහඩිය දානවනම් සීත කාමරයක් හොයනවා. සීතල නම් උණුසුම හොයනවා. දැන් බලන්නකො කාය විඥානය. සීත උෂ්ණද. ඒතර කයයි පහසයි නිසා කාය විඥානය. ඒ දෙක නැතුව ඒ සිත හදන්න බෑ. හැබැයි පීඩනයක් ඇති කරනවා. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා සිතට වද දෙනවා සිතට බල කරනවා සිතට අන කරනවා සැපසහගත කාය විඥාණයම හොයන්න. සැපසහගත කාය විඥාණය. කයට සැප හොයන්න අන කරනවා බල කරනවා පීඩනයක් ඇති කරනවා පීඩන ස්වභාවයක් තියෙනවා. ඕක මහා වදයක්. ඕක මහා කරදරයක්. තේරෙන්නේ? ඒකට අපි කලින් දැනගත්ත ඔය කය කියලා කතා කරේ සතර මහා ධාතේවා සුද්දාෂ්ටක කලාපයට තමයි ඔය පහසුව හොයන්නේ. ඔය සුද්දාෂ්ටක කලාපයටනේ පහසුව හොයන්නේ. ඒකට පීඩනයක් ඇති කරනවා. නිරන්තරයෙන් වද කරනවා, අන කරනවා, බල කරනවා, පහසුවෙන් තියන්නේ. කාය විඥානය. හදන්න. එතකොට ඒ අනුව හැදෙන්නේ සිතක් විතරයි. ඒ කයට දැනෙන පහස අනුව හැදෙනවා සිතක්. කය විඥානය. ඒතරේ විඥානය නැවත නැවත උපදවන්න බල කරනවා, අන කරනවා. මේක පීඩනය, පීඩන ස්වභාවයෙන් යුක්තයි. සංකත ස්වභාවයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු. කය විඥානය ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිත හැදුවේ කයයි පහසයි නේ. ශරීරයයි බාහිර ස්පර්ශයයි පහස සීත උෂ්ණ දෙක නේද සිත හැදුවේ. එහෙනම් සංකත ස්වභාවයක්ද තියෙන්නේ? සංකත ස්වභාවයක්. හේතු ප්‍රත්‍යයෙන් මොනේ උපදවන්න. හේතු ප්‍රත්‍යයෙන් මොනේ හදන්න. ඒ කාය විඥානය. පාස පිළිබඳව දැනගැනීමේ සිට සංකත ස්වභාවයෙන් යුක්තයි. සන්තාප ස්වභාවයෙන් යුක්තයි. සන්තාප කියන්නේ දෙවිල්ල හදවන. දවන, දනවා. සන්තාප ස්වභාවය. කොහොමද දන්නේ? දෙවිල්ල හැදේ. ඔක කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. කාය විඥාන. එතකොට මේ පහස පිළිබඳව දැනගැනීමේ සිත කාය විඥාන ධාතුවයි. ඒක කැමැති. කැමැති එකට. කාම ධාතුව. කාම ධාතුව නිසා කාම සංඥාව. කාම සංඥාව නිසා කාම ඡන්දය. කාම ඡන්දය නිසා කාම විතර්ක. කාම විතර්කය නිසා කාම දැවිල්ල. කාම දැවිල්ල නිසා කාම පරිශ්‍රණය. දැන් ඒතකොට ਸੰతాප ස්වභාවයක් තියෙනවා. ਸੰతాප ස්වභාවය. ත විපරිණාම ස්වභාවයකුත් තියෙනවද? ඔව් පෙරලනවා. කොහොමද පෙරලන්නේ? චිතක්ෂණය යයිස. චිතක්ෂණය යයිස. කාම ධාතුවට ඒතකොට ඒ කාය විඥාන ධාතුවට ආයසක චිතක්ෂණයයි. පෙරලුවා. කාම සංඥාවට. ඒකටත් එක චිතක්ෂණයයි ආයුෂ පෙරළුවා කාමච්ඡන්දයට. ඒකටත් එක චිතක්ෂණයයි ආයුෂ පෙරළුවා කාම විතර්කයට. ඒකටත් එක චිතක්ෂණයයි ආයුෂ පෙරළුවා කාම දෙවිල්ලට. ඒකටත් එක චිතක්ෂණයයි ආයුෂ පෙරළුවා කාම පරිශ්‍රණයට. දැන් බලන්නකෝ. දැන් බලන්න හොඳට. චිතක්ෂණයක් තුළ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙනවද? ප්‍රත්‍ය වෙනවා කියන්නේ උපකාර වෙනවා. එතකොට දැන් බල කරලාද? බලයෙන් ගියාද? නැහැ. බලයෙන් උපදවන්න බෑ. ප්‍රත්‍ය වීමක් තියෙන. ප්‍රත්‍ය වීමක් තියෙන, උපකාර වීමක් තියෙන්නේ. කාම ධාතුව නිසා කාම සංඥාව. ඒතර මේ චිතක්ෂණයක් චිතක්ෂණයක් තුළ ඉදිරි ධර්මයන්ට ප්‍රත්‍යද නැද්ද? උපකාරද නැද්ද? කාම දෙවිල්ල නිසා කාම පරිශ්‍රණය. එහෙනම් දෙවිල්ල ස්වභාවයක් තියෙනවා. පීඩන ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක් තියෙනවා, ਸੰతాප ස්වභාවයක් තියෙනවා, විපරිණාම ස්වභාවයක් තියෙනවා. ක්ෂණයෙන් පෙරළුවා. චිතක්ෂණයයි චිතක්ෂණය තුළ පෙරළුවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. සංසාරයටම තියෙනවා. සසරටම තියෙනවා. පෙර භවෙත් තිබ්බද? ඔව් පෙර භවෙත් තිබ්බා. ඊට එපිට භවවල ඒත් ওই විදිහටම තමයි. අනාගත භවයට ඒත් ওই විදිහටම තමයි. පෙරලාවේ විපරිණාම ස්වභාවයකුත් තියෙනවා. එහෙනම් සංසාරයටම තියෙන ස්වභාවයන් චතුර්විධ දුක්ඛ ස්වභාවයන්. පීඩන ස්වභාවයක්, සංකත ස්වභාවයක්, ਸੰతాප ස්වභාවයක් සහ විපරිණාම සසරටම තියෙනවා. ඒක නැවත නැවත උපදවා ගන්න බැරි වුණත් දුකයි. නැවත කොහොම හරි උපදවන්න ඕනේ කොහොම හරි උපදවන්න ඕනේ කොහොම හරි උපදවන්න ඕනේ හැබැයි ප්‍රත්‍යයට අනුරූපවයි ප්‍රත්‍යයට අනුරූපවයි උපදින්නේ බලෙන් උපදවන්න බෑ ඉදිරි ධර්මයට ඉදිරි ධර්මයේ බලෙන් උපදවන්නේ උපකාර කිරීමක් විතරයි සිද්ධ කරන්නේ දැන් ඒ කාය විඥාන ධාතුවට බැක් කා ඒ කාම ධාතුවට බෑ කාම සංඥා උපදවන්න. එයාට උපදවන්න බෑ. හැබැයි ප්‍රත්‍ය වෙනවා. ඒතර කාම සංඥාවට කාම ඡන්දය උපදවන්න බෑ. හැබැයි ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. කාම ඡන්දයට කාම විතර්ක උපදවන්න බෑ. ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වීමක් විතරයි තියෙන්නේ. ඒතර කාම විතර්කයට කාම දැවිල්ල උපදවන්න බෑ. උපදවන්නේ. බල කරන්නේ. උපදවන්න බෑ. හැබැයි එයා නැතු උපදින්නෙත් නෑ. සහයෝගයක් විතරයි දෙන්නේ. කාම දැවිල්ල නැමැති ඒ නාම ධර්ම ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යයයි. උත්සාහ රහිතයි. උත්සාහයක් නෑ. උත්සාහයෙන් යන ගමනක් නෙමෙයි. උපකාරයෙන් යන ගමනක් තියෙන්නේ. ගැඹුරුයි හොඳට හිතන්න, හොඳට හොයන්න, හොඳට කල්පනා කරන්න, අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ඇයි තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි කියලා කියන්නේ? ප්‍රත්‍ය පැවතුම් අනුවයි තියෙන්නේ. තමාගේ කැමැත්ත හැටියටද තියෙන්නේ ප්‍රත්‍ය පැවතුම් අනුවද? ඒ කියන්නේ උපකාරය ඒ උපකාරයේ පැවතීම අනුවද තියෙන්නේ? උපකාරයේ පැවතීම අනුවයි තියෙන්නේ. ඒ නිසා අනාත්මයි. මනෝ විඥානය. මනෝද්වාරය, මනෝ විඥානය. දුක්ඛ ස්වභාවය බලනවා අනාත්ම ස්වභාවය බලනවා. දුක්ඛ ස්වභාවය. ඒ මනෝද්වාරේ ඒකෙත් තියෙනවද මනෝ විඥානය? ඔව්. මොකද්ද තියෙන්නේ? පීඩන ස්වභාවයක් තියෙනවා. පීඩාවක් කරනවා. නැවත නැවත බල කරනවා. නැවත නැවත අන කරනවා. නැවත නැවත ඒ පැත්තට නැඹුරු කරනවා මේ මනෝ විඥානය උපදවන්න. ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු නැත්තම් අතීතයේ වෙච්ච සිදුවීමක් අනාගතයට අවශ්‍ය කරන දෙයක් පිළිබඳව මනෝවිඤ්ඤාණ හදනවා. මනෝවිඤ්ඤාණ හදනවා. ඒතර මනෝවිඤ්ඤාණය හදන්න නිතර නිතර බල කරනවා. හැබැයි විඤ්ඤාණය මනෝවිඤ්ඤාණයෙන් බලාපොරොත්තු වෙන්නේ අරමුණු ඉටු වීම. ඉටු වෙච්ච අරමුණු පිළිබඳව ඉටු නොවුණු අරමුණු පිළිබඳවත් කල්පනා කරනවා. එතකොට එන්නේ දුක් මුසු සහගත සිත්, දොමනස සහගත සිත්. එතකොට ඉෂ්ඨාරම්මන අරමුණු ඉටුවීම ඒව කල්පනා කරනවා නම් සතුටක් සොම්නසක් ආස්වාදයක් වින්ද ස්වභාවයක් ගැන අරමුණු ඉටු වෙන. ඒතර අරමුණු ඉටු වෙනවා නම් සතුටුයි. නැවත නැවත ඒ විඥානය උපදවන්න අන කරනවා. බල කරනවා. ඒ සතුට සහගත ස්ථාරම්මනම උපදවන්න. ඒ ඉටු වෙච්ච අරමුණු පිළිබඳව නැවත නැවත හිතනවා. කල්පනා කරනවා. නුවණින් විමසනවා. ඒක පීඩනයක්. බල කරනවනේ. අන කරනවා. ඒ පැත්තට නැඹුරු කරනවා. නැවත නැවත මේ මනෝ විඥාන උපදවන්නේ. ඉටු වෙච්ච අරමුණු තුල ඒ ආස්වාද ජනක සිතුවිල්ල උපදවන්න. මනෝ විඥානය පීඩනයක් ඇති කරනවා. පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. සංකතයි කියේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්. කොහොමද හේතු ප්‍රත්‍යය? මනසයි බාහිර අරමුණුයි. දෙක නිසායි හැදුවේ මනෝ විඥානය. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒතර පීඩන ස්වභාවයක් තියෙනවා සංකත ස්වභාවයක් තියෙනවා. මනසයි බාහිර අරමුණුයි නැත්තම් මනෝ විඥානය හදන්න බෑ. කවදාවත් හැදෙන්නෙත් නෑ. එහෙනම් හේතුන්ගෙන් හටගත්තේ. සන්තාප ස්වභාවයක් තියෙනවා. දෙවිල්ල. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු ඒ නැවත නැවත ඉටු වෙච්ච අරමුණ පිළිබඳව සිතලා ආස්වාදේ විඳින්න. ආස්වාදේ විඳින්නමයි හොයන්නේ. තරස් දෙවිල්ලක්. ඒක කාම ධාතුවක්. කැමති ඒ ධාතුවට. මනෝ විඥාන ධාතුව. ඉෂ්ඨාරම්මණය තුලින් හටගත්තේ සිතුවිල්ලට කැමති කාම ධාතුවක්. මනෝ විඥාන ධාතුව. ඒකට කැමති. ඒකට ප්‍රියයි. ඒ ප්‍රිය කරනවාද ඒක සංඥාවෙන් ගන්නවා. කාම ධාතුව නිසා කාම සංඥාව. කාම සංඥාව නිසා කාම ඡන්දය. කාම ඡන්දය නිසා කාම විතර්කය. කාම විතර්කය නිසා කාම දෙවිල්ල. කාම දෙවිල්ල නිසා කාම පරිශ්‍රණය. හොයනවා. ඒතර බලන්න තමාගේ කැමැත්ත හැටියටද දැන් අර මනෝ විඥාන ධාතු කාම ධාතුවක් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි ඉපද බිඳින්නේ කාම සංඥාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. උත්සාහ රහිතයි. උත්සාහයකින් නෙමෙයි ඉදිරි ධර්මයට යන්නේ. සහයෝගයක් දුන්නා. පැවැත්මට සහයෝගයක් දුන්නා. උපකාර කළා. හේතු ප්‍රත්‍ය හේතු වුණා. උපකාර වුණා. ප්‍රත්‍ය. එහෙනම් ඒ කාම ධාතුව කාම සංඥාවට එතකොට එක චිතක්ෂණයක් තුලයි ප්‍රත්‍ය වෙන්නේ. කාම සංඥාවට රැඳෙන්න බෑ. සංඥාව කියන්නේ නාම ධර්මයක්. එක චිතක්ෂණයක් තුල ඉපද බිඳෙනවා. කාම ඡන්දය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. කාම ඡන්දය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. කාම ඡන්දය නැමැති නාම ධර්මයටත් රැඳෙන්න බෑ. එක චිතක්ෂණයක් තුල ඉපද බිඳිනවා. එක චිතක්ෂණයක් තුළ ඉපදෙමිදෙන්නේ කාම විතර්කය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වේලා. කාම විතර්ක නැමැති නාම ධර්මයටත් රැඳෙන්න බෑ. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන්නේ කාම දෙවිල්ලට ප්‍රත්‍ය වෙලා. කල්පනා කරන්න කරන්න කරන්න කරන්න දෙවිල්ල හැදෙන්නේ. ඒතර ඒක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා කාම දෙවිල්ල. ඒකත් නාම ධර්මයක් එක චිතක්ෂණයයි. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා කාම පරිේශණයට ප්‍රත්‍ය වේලා. මනසෙන් හොයනවා ඊගාවට. ඒ හොයන හොයන ඒ සිතුවිලි වලටත් එක චිතක්ෂණයයි ආයශති. දැන් බලන්නකෝ. උත්සාහ රහිතයි. උත්සාහයක් නැහැ. ප්‍රත්‍ය අනුව පැවතුම් තියෙන්නේ. උපකාරයට අනුවයි පැවැත්ම ගෙනියන්නේ. උපකාරයට අනුව නම් පැවැත්ම ගෙනියන්නේ ආත්ම ලක්ෂණයක් නෙමෙයි. එතන තියෙන්නේ එතන තියෙන අනාත්ම ලක්ෂණයක්. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තම වශයෙන් එහෙම නැත්නම් බාහිර කෙනෙක්ගේ කැමැත්ත හැටියටත් නෙමෙයි. බාහිර කෙනෙක්ගේ කැමැත්ත හැටියටත් නෙමෙයි. වෙන බලවත් කෙනෙක්ගේ කැමැත්ත හැටියටත් නෙමෙයි. කිසිම කෙනෙක්ගේ කැමැත්ත හැටියට නෙමෙයි ප්‍රත්‍යයට අනුවයි පැවතුම් පවතින්නේ. ප්‍රත්‍යයට අනුව නම් පැවතුම් තියෙන්නේ. එතන ආත්මයක් නැහැ. එතන තියෙන අනාත්ම ලක්ෂණය. ඒකයි මේ අනාත්ම ලක්ෂණය ගැඹුරුයි කියන්නේ. ගැඹුරුයි අනාත්ම ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයත් ගැඹුරුයි. දුක්ඛ ලක්ෂණයත් ගැඹුරුයි. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් පැහැදිලිද? දැන් අපිට මේ පරීක්ෂණය තුළ අපිට තව ටිකක් හොඳට සාතික වෙන්න ඕනේ, තහවුරු වෙන්න ඕනේ. බලවත් වෙන්න ඕනේ උද්‍යව්‍ය ඥානය. අපි මේ මග්ගමග්ග ඥාන දර්ශනය තුළින් උද්‍යව්‍ය ඥානය හොඳටම ඇති කරගෙන තමයි ඊගාව ඥාන ටිකට යන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියදී. අපි තව විදිහකින් බලනවා. තව විදිහකින් කල්පනා කරනවා. අපි දන්නවා දැන් අපි රූප පිළිබඳව මෙනෙහි කරනවා නම් අපි මෙනෙහි කරන්නේ සිතින්. සිතින්නේ මෙනෙහි කරන්නේ. සිතුවිලි පිළිබඳව මෙනෙහි කරනවා නම් ඒ සිතින්. වේදනාවන් පිළිබඳව මෙනෙහි කරනවා නම් ඒ සිතින්. හඳුනාගත්ත දෙයක් පිළිබඳව මෙනෙහි කරනවා නම් ඒ සිතින්. සංස්කාරයන් සිත බලවත් වෙච්ච ආකාරයක් මෙනෙහි කරනවා නම් ඒ සිතින්. සතර මහා ධාතු මෙනෙහි කරනවා නම් ඒ සිතින්. හරි. දැන් එතකොට සිතක ආයශ අපි දන්නවා එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. දැන් අපි බලමු උද්‍යව්‍යහ ඥානය තව ටිකක් බලවත් කරගන්න. තව හොඳට බලවත් කරගන්න ඕනේ. දැන් ඔය ගත්තේ අද ගත්තේ මේ ద్వාර පිළිබඳව ගත්තේ. ඒ කියනොත් මනෝද්වාරය පිළිබඳව අනිකුත් ඒවා පසුගිය දේශනාවල දේශනා කළා. අපි ඉදිරියේදී තව තියෙන ගොඩාක් දේවල් පරීක්ෂණය සඳහා ගන්න අරමුණු තියෙනවා. ඒතර දැන් විඥාන ගැන කිව්වා. සංඥා ගැනත් අපි තරමක් කිව්වා. සංචේතනා තියෙනවා. ඒ වගේම තණ්හා තියෙනවා විතක්ක ਵਿਚාර තියෙනවා ස්කන්ධ තියෙනවා ධාතු තියෙනවා ආයතන තියෙනවා ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා තව විභාග කරන්න අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගොඩක් තියෙනවා විභාග කරන්න. භවයන් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. ඒ වගේම පටිච්චසමුපාදයේ පිළිබඳ අංග 12ක් තියෙනවා. ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි මෙනෙහි කරන්න ඕනේ. ඒවා අපි හොඳට සිතට සහතික කරගන්න ඕනේ, අනුගත කරගන්න ඕනේ. සිතට හොඳට ස්ථාවර කරගන්න ඕනේ. විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයිම කියන මේ ලක්ෂණ තුන. එහෙනම් අපි සිතින් රූපයන් මෙනෙහි කරනවා. එතකොට සිතින් රූපයන් මෙනෙහි කරනකොට අපි දන්නා රූපේ කායශ චිතක්ෂණ 17යි ඒ මෙනෙහි කරන සිතේ ආයශ චිතක්ෂණය. ඉතින් අපි රූපයක් මෙනෙහි කරනවා නම් අපිට කොච්චර කාලයක් යනවද? මෙනෙහි කරන සිතට යන්නේ චිතක්ෂණයයි. එහෙනම් චිතක්ෂණයත් තුළ ඉපද බින්දෙනවා. ඒ ඉපද ඉපදෙනවට කිව්ව උදේ කියලා බින්දිලා අවසන් වෙනවට කිව්ව බෑ කියලා. හොඳයි. එතකොට මේ පළවෙනි සිත. පළවෙනි සිත අපිට බලන්න වෙන්නේ ඊගාව එන සිතින්. ඇයි? ඒ සිත ඇති වෙලා නැති වෙලා ඉවරයි. ආයි රූප ධර්මයක් හෝ අර වේදනා සංඥා සංඛාර කියන නාම ධර්මයක් හෝ අපි මෙනෙහි කරනවා නම් නැවත සිතක් අවශ්‍ය වෙනවා. නැවත සිතක් අවශ්‍ය වෙනවා. දෙවෙනි සිතෙන් තමයි බලන්නේ. ඉතින් දෙවෙනි සිතෙන් බලන්නකො පළවෙනි සිත ඇති වෙලා නැති වෙච්ච හැටි. පළවෙනි සිත ඇති වෙලා නැති වෙච්ච හැටි දෙවෙනි සිතින් බලන්න. හැබැයි ඒ සිතස්සනෙන් ඇති වෙලා නැති වෙනවා. ඒ චිතක්ෂණයයි ආයිස. ඒ දෙවෙනි සිත බලන්න තුන්වෙනි සිතෙන්. ඊගාවට තේ සිතක්. එතකොට දිගටම පවතින සිතක් තියෙනවද? සනයක් සනයක් සනයක් පාසා ඇති වෙලා නැති වෙන සිතක් තියෙනවද කියලා අපිට අවබෝධ කරගන්න ඕනේ අවබෝධ වේවි. ඒ අවබෝධය අවශ්‍යයි. ඒ තුළින් උද්‍යව්‍යා ඥානය තවත් බලවත් වෙනවා ප්‍රකට වෙනවා. එහෙනම් තුන්වෙනි සිතෙන් බලන්න ඉදිරි සිත් දෙකම ඇති වෙලා නැති වෙච්ච ආකාරය. කොච්චර වෙලාවක් තුලද? පළවෙනි සිත ඇති වෙලා නැති වෙන්න ගිය එක චිතක්ෂණයයි ඒක බැලුවා දෙවෙනි සිතෙන් ඒ සිත ඇති වෙලා නැති වෙන්න නැති වෙන්න ගිය තව චිතක්ෂණයයි. තුන්වෙනි සිතෙන් බැලුවා ඒ සිත් දෙකම තුන්වෙනි සිත ඇති වෙලා නැති වෙන්න ගිය තවත් චිතක්ෂණයයි. බලන්න. එහෙමත් බලන්න පුළුවන්. නාම රූප දෙකම එකට එකතු කරලා බලන්නත් පුළුවන්. නාම රූප දෙකම රූපයක් චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙන. උදයක් තියෙනවා වැයක් තියෙනවා. උදේට කිව්වා ඇති වෙනවා කියලා, වැයට කිව්වා නැති වෙනවා කියලා. ඒ ඇතිව නැතිවන ස්වභාවය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අනිත්‍ය ලක්ෂණයත් ප්‍රකට වෙනවා, ඥානයත් බලවත් වෙනවා. උද්‍යව්‍ය ඥානය. අපි කලින් උපදවාගත්ත ඥාන. සම්මර්ෂණ ඥානය. තම සම්මර්ෂණ ඥානය තියෙනවා. ඒ විභාග කරන්නේ, පරීක්ෂා කරන්නේ, බෙදන්නේ, බලන්නේ සම්මර්ෂණ ඥානය. අපි ඊට පස්සේ උපදවාගත්ත නාම රූප පරිච්ඡේද ඥානය. දිට්ඨි විසුද්ධියේදී නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. ତර කාංකා විතරණ විසුද්ධියේදී අපි උපදවාගත්ත තවත් ඥානයක්. ඒ තරුණ විදර්ශනා ඥානය. ධම්ම ටිති ඥානය. හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දන්නා නුවණ. ධම්ම ටිති ඥානය. තරුණ විදර්ශනා ඥානය. ඒකත් අපි උපදවාගත්ත කාංකා විතරණ විසුද්ධියේදී. දැන් අපි උපදවා ගන්න උද්‍යව්‍ය ඥානය. උදේවැය. ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. එතකොට දැන් අපි රූප ධර්ම ඕන රූප ධර්මයක් අරගෙන බලන්න චිතක්ෂණ 17ක් තුළ ඇති වෙනව නැති වෙනව. ඒ මෙනෙහි කරපු සිත චිතක්ෂණයක් තුළ ඇති වෙනව නැති වෙනව. ආ. දැන් දෙවෙනි සිතෙන් ඕනනම් ආයි බැලුවා. එතකොට ඒ සිතත් චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා මෙනෙහි කරනවා නම් යම් රූපයක් ඕන රූපයක් මෙනෙහි කරන්න. කෙස් ලොම් නියදත් සම් මස් නහර කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සැරව ඕන දෙයක් මෙනෙහි කරන්න. චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙන බව සිතට අනුගතද? සහතිකද? ස්ථාවරද? ඇතිවීම නැතිවීම. ඇති වෙනවට කිව්වා උදය නැති වෙනවට කිව්වා බෑ. දන්නා නුවණ ඥානයයි. උදයව්‍ය ඥානය. හ්ම්. දැන් අපි ඥාන පිළිවෙලට උපදින. ඒතර පළවෙනි සිත දෙවෙනි සිතෙන් විදර්ශනා කරා. එතකොට මෙනෙහි කරපු සිත චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා ඉවරයි. දෙවෙනි සිතනොත් මේ දෙවෙනි සිතෙන් බලනවා ඒ මෙනෙහි කරපු සිත. ඒ සිතත් චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඒ මෙනෙහි කරපු රූප ධර්මයක් චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. මෙනෙහි කරපු රූප ධර්මයක්. ඒ අරමුණට ගත්ත රූප ධර්මයත් ඒ මෙනෙහි කරපු සිතත් තුල තියෙනවද ඇතිවීම නැතිවීම ඇතිව නැති වෙන බව ඔව් ඒක හොඳට සිතට ස්ථාවරද සිතට අනුගතද සිතට සහතිකද නැත්තම් දින ගණනක් හරි සිතට අනුගත වෙන කම්ම මෙනෙහි කරන්න වෙනවා බලන්න වෙනවා පරීක්ෂා කරන්න වෙනවා එතකොට තමයි සිතට ස්ථාවර වෙන්නේ සහතික වෙන්නේ විශ්වාසය ගොඩ නැගෙන්න, ගොඩ නගා ගන්න නම් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න. දවසම වුණත් කමන්නේ මෙනෙහි කරන්න. මෙනෙහි කළා සිත තුළ ගොඩ නගා ගන්න. ගොඩ නැගෙන්නේ උද්‍යව්‍යා ඥානයයි. එයි ඒ ධර්මතා දෙකේම තියෙන නැතිවීම නැතිවීම. ඒතර තුන්වෙනි සිතෙන් බැලුවා. ඊගාට හතරවෙනි තව සිතක් එනවසනේ. පළවෙනි සිතයි දෙවෙනි සිතයි තුන්වෙනි සිතත් අරන් බලන්න. ඇති වෙලා නැති වුණා. ඇති වෙලා නැති වුණාද? ඔව්. ඊට පස්සේ ආයෙත් වන්නම් බලන්න. දැන් ඊට පස්සේ බලනවා සිත් 10ක්. දැන් මේක ක්‍රමක්‍රමයෙන් හොඳට පුරුදු කරන්න ඕනේ. නැතුව බලන්න බෑ. පළවෙනි සිත දෙවෙනි සිතින් බලනවා. ඇති වෙලා නැති වෙලා යන බපෙනේ. දෙවෙනි සිත තුන්වෙනි සිතෙන් බැලුවා තුන්වෙනි සිත හතරවෙනි සිතින් බැලුවා හතරවෙනි සිත පස්වෙනි සිතෙන් බැලුවා පහ හයවෙනි සිතෙන් බැලුවා ඔය විදිහට 10 වෙනි සිතෙන් 10ට යනකම් බලන්න 11 වෙනි සිතෙන් බලන්න 10 වෙනි සිතත් චිතක්ෂණයත් තුළ හටගෙන නැති වෙන බව අවබෝධ නම් උද්‍යව්‍ය ඥානය ටිකක් බලවත් හ්ම් ප්‍රබලයි එතකොට අර මෙනෙහි කරන ඒ ගත යම් රූප ධර්මයක් ඇද්ද ඒ සියලුම රූප ධර්මයනොත් චිතක්ෂර 17ක් තුල ඇති වෙලා නැති වෙලා. එහෙනම් අපි ගන්නවා තවත් ධර්මතා ටිකක්. දැන් අපි සිතින් මෙනෙහි කරනවනේ වේදනාවක්. වේදනාවක් මෙනෙහි කරනවා. වේදනාවට ආයශ එක චිතක්ෂණේ. මෙනෙහි කරපු සිතට ආයශ එක චිතක්ෂණේ. ඒ විදිහට වේදනාවත් ඉපද බින්දෙනවා ඇති වෙලා නැති වෙනවද? මෙනෙහි කරපු සිත මේක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවද? උදේවේ. ඇති වුණා නැති වුණා. ඒ දක්නා නෝන උදේවේ ඥානය. සංඥාවත් බලනවා. සංඥාවත් බලනවා. කොහොමද සංඥාව බලන්නේ? සංඥාව කියන්නේ නාම ධර්මය. හඳුනාගත්ත දේ පිළිබඳව. ඒතර හඳුනාගත්ත අපි කියමු රූපයක් හඳුනාගත්තා කියලා. ඒතර චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. හටගත්තට කිව්වා උදය නැති වුණාට කිව්වා බෑ කියලා. මම කලින් සඳහන් කරා හටගන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හේතුන්ගෙන් හටගත්තේ යම් ධර්මතාවයක් ඇද්ද ඒක තියෙන ශණයෙන් අවසානයක්. ශණයෙන් අවසන්. එතකොට ඒ වැය දකින්න ඕනේ. ඒ හටගන්න ස්වභාවය දකින්න ඕනේ. හටගන්න ස්වභාවය දකින්නට කිව්වා උදේ. නැති වෙන ස්වභාවය දකින්නට කිව්වා වැය. ඒ දෙකම දකින්න ඥානෙ උද්‍යවය ඥානය. හොඳට බලවත් වෙන්න ඕනේ. හොඳට ශක්තිමත් වෙන්න ඕනේ. හොඳට ප්‍රබල වෙන්න ඕනේ. හොඳට විශ්වාසය ගොඩනගෙන ඕනේ. රූප සංඥා. රූපය හඳුනාගත්තේ සිතින්. හඳුනා ගන්නකොට මේ සිත ඇති වෙලා නැති වෙලා ඉවරයි. හට ගන්නවට කිව්වා උදය, නැති වෙනවට කිව්වා වැය. ශබ්ද සංඥා. ශබ්දයේ චිතක්ෂණ 17ක් තුල ඇති වුණා නැති වුණා. හට ගන්නවට කිව්වා උදය කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. ඒ බලපු සිත චිතක්ෂණයක් තුළ හට ගන්නවට කිව්ව උදේ කියලා නැති වෙනවට කිව්ව බෑ කියලා. බලන්න ඕනි. ඒතකොට සිතත් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. අර ශබ්ද සංඥාව ශබ්දයත් චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? ඒ දක්නා නුවණ. උද්‍යව්‍ය ඥානය. උද්‍යම්‍ය ඥානය අපි බලවත් කරගන්න ඕනේ. ශක්තිමත් කරගන්න ඕනේ. ඊතර ගන්ධ සංඥා ගන්ධ සුවඳ චිතක්ෂණ 17යි. බලපු සිත එක චිතක්ෂණයයි. බලපු සිතේ තියෙන ඇතිවීම හා නැතිවීම. ඇතිවීමට කිව්ව උදය කියලා නැති වෙනවට කිව්ව වැය කියලා. ගන්ධයට චිතක්ෂණ 17යි ඇති වෙනවට කිව්ව උදය නැති වෙනවට කිව්ව වැය. හට ගන්නවට කිව්ව උදේ. නැති වෙනවට කිව්ව බෑ. බාහිර රසය රස සංඥා. ඒකත් ඒ රසයට ආයශ චිතක්ෂණ 17යි චිතක්ෂණ 17ක් තුල ඇති වෙනවා. ඇති වෙනවට කිව්ව උදේ. නැති වෙනවට කිව්ව බෑ කියලා. ඒ දක්නා සිත මෙනෙහි කරපු සිත චිතක්ෂණයක් තුළ ඇති වුණා නැති වුණා ඇතිව නැති වෙනවා ඇතිව නැති වෙන බවම අවබෝධ වීම තුළ උද්‍යව්‍යා ඥානය ප්‍රකටයි බලවත්. උද්‍යව්‍යා ඥානයමයි බලවත් වෙන්නේ. අපිට මේ ඥානය ඕනි ඊගාවට. මොකටද? ඊගාව ඥාන ටික උපදවා ගන්න මේ ඥානය උපදවා ගන්නම ඕනේ. එහෙනම් එක ධර්මතාවයක් නෙමෙයි ධර්මතා රාශියක් අපි විභාග කරලයි මේක සහතිකය ගන්න. සහතික කරගන්න. සිතර ස්ථාවර කරගන්න. ඒ නිසා තමයි මම කලින් සඳහන් කළේ කරුණු 201ක්. ද්වාර හයක්, කර්මණු හයක්, විඥාන හයක්, ස්පර්ශ හයක්, වේදනා හයක්, සංඥා හයක්, සංචේතන හයක්. තණ්හා හයක්, විතර්ක හයක්, ਵਿਚාර හයක්, ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, ඉන්ද්‍රිය 22ක්, භව තුනක්, භව නවයක්, පටිච්චසමුපාදය අංග 12ක්, රූප 28ක්. විභාගයට ගන්න ඕනේ ඔක්කොම ටික. උද්‍යව්‍යා ඥානය ඇති කරගන්න. ඒ සෑම දෙයකම තියෙන්නේ ඇති වෙනව නැති වෙන. එතකොට රූපේ කායශ චිතක්ෂණ අද්දාන. චක්ක ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, ජීව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප. චිතක්ෂණ 17. ඇති වෙනව නැති, ඇතිව නැති වෙනව. ඇති වෙනවට කිව්වා උදේ හැබැයි නුවණින් දකින්න. නැති වෙනවට කිව්වා වැය නුවණින් දකින්න. ඒ ඥානයයි උද්‍යව්‍ය ඥානය. එතකොට සිතු එතකොට විඥාන හයක් සංඥා හයක් සංචේතන හයක් ඒවා නාම ධර්ම ආශයක චිතක්ෂණේ නැවතත් චේතනාවක් හදන්න ඕන නම් නැවතත් හේතුන්ගෙන් මේ සිත හදන්නම වෙනවා හැබැයි රැඳෙන්න බෑ එක චිතක්ෂණයේ ආයශ ඒ වගේම ප්‍රත්‍යත් බලනවා අපි කොහොමද ප්‍රත්‍ය වේදනාව සංඥාවට ප්‍රත්‍යයි වේ වේදනාව සංඥා උපදවන්නේ වේදනාව සංඥා උපදවන්නේ. වේදනාවට බෑ සංඥා උපදවන්නේ. හැබැයි වේදනාව විඳීම සංඥාවට ප්‍රත්‍ය වෙනවා. හඳුනා ගන්න ප්‍රත්‍ය වෙනවා විඳීම. ඒ දෙකම ප්‍රත්‍ය වෙන ඊගාවට සංස්කාරයට. ඒකට ප්‍රත්‍යයට අනුරූපව. උපකාරයට අනුරූපව. ඒතර සංස්කාරයට රැඳෙන්න බෑ ඒක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ආ. හැබැයි විඥාණයට ප්‍රත්‍යය. සංස්කාර විඥාණයට ප්‍රත්‍යය. ඒතර එක චිතක්ෂණය. ඒතර වේදනාව එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. උද්‍යවය ඥානෙන් ස්ථිර කරගත්තා. සංඥාවට ප්‍රත්‍ය වුණා සංඥාවට රැඳෙන්න බෑ එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. ඒ දැක්කමේ නුවණ උද්‍යවය ඥානයයි. ඒ ධර්මතා දෙක සංස්කාරයන්ට ප්‍රත්‍යය විඳීම හා හඳුනා ගැනීම සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා රැඳෙන්න බෑ. ඇති වෙනවට කිව්වා උදේ නැති වෙනවට කිව්වා බෑ. දක්නා නුවණ උද්‍යව්‍යා ඥානය. ඒ කරුණ තුනේ පැවැත්ම උඩ විඥාණය තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාණයට රැඳෙන්න බෑ ඒක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන. ඇති වෙනවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා බෑ කියලා. එහෙනම් නාම ධර්මයන් ඕනෝන්ට ප්‍රත්‍යය. ඕනෝන්ට ප්‍රත්‍යය. රූප ධර්මයන් නාමයන්ට ප්‍රත්‍යයයි. නාම ධර්මයන් රූපයන්ට ප්‍රත්‍යයයි රූප ධර්මයන් රූපයන්ට ප්‍රත්‍යයයි සත්‍යයක් නැහැ පුච්චලයක් නැහැ ජීවයක් නැහැ මේ සෑම ධර්මතාවයකම තියෙන්නේ ඊ타ත්ම පිරිසිදු ලක්ෂණ තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ම මනසින් දැනගන්න මනසින් දැක ගන්නට සහතික කර ගන්නට දැනගෙන දැකගෙන සහතික කර ගන්නට විශ්වාසය නොසෙල් වෙන විශ්වාසයක් ගොඩනගා ගන්න සිතේ ඒ දැකලා දැකීම තුළ ඊටාත්ම නිවැරදි ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වර්තමානයේ මේ මොහොත සිදු වෙන්නේ. නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ මේ දැන් මේ වර්තමානයේ මේ මොහොතේ. පසුගියේ වයි අවසන් වෙලා ඉවරයි. අනාගතේව තාම ආවේ නැහැ. එහෙනම් වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ඒ නාම රූප දෙකේ ක්‍රියාවලිය දකින්න. නිවැරදිව ලක්ෂණ තුනක් තියෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අපි තවදුරටත් කතා කරනවා ලබන සතියේ. අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා